පින්නතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාහෝ සුමේද මාහිමිපාණන් වහන්සේ විසිනි. බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සංඝ රත්නය පහළ වුණා වටිනා මිනිස් ජීවිතයක් ලැබුණා. මේ ලැබුණු මොහොතේ ඇති වටිනාකම මේ මෙතෙටයි කියා පමණ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා අපට පින් කුඹුරු ලැබුණා. සියගුණයෙන් දහස් ගුණයෙන් දෙව් දුනිස් නිවන් අත්‍යන්න සැප විපාක ලබා ගන්න සුදුසුකම් ඇති සම්‍යක් දෘෂ්ටික ගුණ පුරන සිරිතක් ලැබෙන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වීමෙන්. සිතරණගත උපාසකයාගේ පතන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දක්වා දැන් අපට පින් කුඹුරු ලැබුණා. ඇත්ත දැකගන්න පුළුවන් සුවාසු දහසක් ධර්මස්කන්ධ සංඛ්‍යාත බුදු වචන ආලෝකේ ලැබුණා. මෙලෝ පරලෝ පිළිගන්න කිව්පව් පිළිගන්න ඥානවන්ත සම්‍යක් දෘෂ්ටික මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා. මේ කාරණා තුන හමු වෙන්න ඕනේ ජීවිත සඵල බවට පත් කරගන්න. ජීවිතයක් සඵල බවට පත් කරගන්නවා යන්නේ අදහස් කරන්නේ Tamange පිහිට සලස්වා ගැනීමයි. Tamange පිහිට සලස්වා ගැනීම යන්නේ අදහස් කරන්නේ දුකෙන් මිදෙන කුසල් හිත් උපදවා ගැනීමයි. කුසල් හිතකින් සැප උපදවනවා, අකුසල් හිතකින් දුක් උපදවනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ පහළ වූ වාසනාවන්ත මොහොතේ අපට සතර අපා දුකෙන් මිදෙන, සතර දුකෙන් මිදෙන කුසල් හිත් උපදවා ගන්න මොහොත ලැබුණා. ඒකයි ජීවිතයක ඵලය. එතකොට දැන් අපි මේ ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත් පිළිස පාත්‍රා 64ක් සහිත ජන්ජන සියයක් සහිත নানা ප්‍රකාර ප්‍රණීත කැවිලි පෙවිලි සහිතව මේ මහා පූජාවල් මෙහෙම පැවැත්වීමට හේතුව මොකද එක පාත්‍රයක් පූජා කළා නම් මදි දැන් කියා කෙනෙකුට හිතන්න පුළුවන් අපේ මේ වාගේ පින්කම් බොහොම වාසනාවන්ත මහ පූජා කියන්නේ මේ වාතයි අත්ති බින්නම් අත්ති සිත්තම් සිත්තම් කියන්නේ මහ පූජා කියන එක. එතකොට මේ බොහෝ දෙනා එකතු වෙලා බොහෝ වියහිය දන් කරලා බොහෝ පූජා භාණ්ඩ පූජා කරන දින්වලටයි මහ පූජා කියන්නේ. කාරණා තුනක් නිසා අපට බලවත් විපාක ලැබීමේ කුසලයක් වෙනවා. ඒ කාරණේ මොකද එක පාත්‍රයක් පූජා කළාට වඩා දැන් මේ ආත්මයේ දෙස බලන ශ්‍රද්ධාවන්ත සත්පුරුෂයාට මේ පාත්‍ර 64ක් සබා තිබෙන ආකාරය දැන්ජන භාජන සබා තිබෙන ආකාරය කැවිලි පෙවිලි සබා තිබෙන ආකාරය බලනකොට අමතක නොවන තින්කමක් බවට පත් වෙනවා ඒක එක කාරණයක්. අනිත් කාරණේ බුදුරජාණන් බුදුපතේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ සම්පත්තිය එක කාරණයක්. අනික තමන්ගේ චිත්ත සම්පත්තිය මේ කාරණා තුන නිසා පින බලවත් වෙනවා. අමතක නොවන පින්කමක් දෙනා යන්නේ අදහස් කරන්නේ මොකද? නැවත නැවත හිතට වදිනවා ඒක. නැවත සාර්ථක ශ්‍රද්ධාවන්තයාට ඒකල පින්කම අමතක වෙන්නේ නැවත නැවත කුසලය අරමුණු වෙනවා. එතකොට ආන්තින බලවත් වෙනවා. කුරිමා කුරිමා කුසල ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආදේවන පච්චේන පච්චයෝ යනුවෙන් වර්තාලේ බුදු පියාණන් වහන්සේ වදාලා බලවත් වෙන ආකාරය මේ යම් කිසි ඉතිපිසෝ පාඨය යම් කෙනෙක් එකවරක් පාඩම් කරනකොට දෙවෙනි වර කියනකොට අර දෙවෙනි වර පාඩම් කිරිල්ලට බලවත් වීමට මුලින් පාඩම් කළ වාරේ උපකාර වෙනවා තුන්වෙනි වාරයේ ත්‍රිපිටෝ පාඨේ පාඩම් කරනකොට දෙවෙනි වාරයේ තුන්වෙනි වාරයේ හොඳට පාඩම් හිතීමට උපකාර වෙනවා. තවත් උපමාවක් කියනවා නම් යම් කිසි කෙනෙක් අකුරක් ලියන මුලින් වැරදි වැරදි ලියන අකුර ඊළඟ අකුර හොඳ වීමට හේතු වෙනවා. ඒ විදිහට කඩලා ලියනකොට තුන්වෙනි වාර තුන්වෙනි වාර ඊට වඩා හොඳට ලියන්න අර දෙවෙනි වාර ලියාපුයේ කුකුන්නේ පුරුද්ද උපකාර වෙනවා. තවත් උපමාවක් වශයෙන් මේක ගැඹුරු ධර්ම පදයක්. යම් කිසි ධනයේ පූරක සුදු තීන්ත ටිකක් දානවා ඉස්සර වෙලා. එතකොට අර මුලින් ගාපු සුදු තීන්ත වේලෙන් ඇරලා තව සුදු තීන්ත ටිකක් දානකොට අර මුලින්ම ආපු සුදුසීන්ට දෙවෙනි වර පාට වැඩි වීමට උපකාර වුණා. තුන්වෙනි වර ගානකොට දෙවෙනි වර ගාපු සුදුසීන්ට තුන්වෙනි වර පාට වැඩි වීමට උපකාර වුණා. ආන් ඒ වාගේ යම් කිසි කුසලයක් කරලා ඒ මුල් ජවන් කුසල් හිත තමන් කරපු පින හිතනවා. හිතන්නේ ජවන් හිත් වලින් කුසල් ජවන් හිත් වලින් යම් වේලාවක යම් තිංගමක් කරනකොට යම් চৈতසික කොටසක් සහිත හිතක් පහළ වුණා නම් ඒකට කියනවා අපි පළමුවෙනි දවං කුසල් හිත කියලා. එතකොට මේ කුසල් හිතෙන් ආනර කුණකම අමතක නොවි මතක් වෙනවා. මේ මතක් වෙනකොට අර මුල් කුසල් හිතේ ස්වභාවය ඊළඟ හිතට දෙනවා. ඊළඟ හිත මුල් කුසල් හිතේ ස්වභාවය අරගෙන බලවත් වෙනවා. එතකොට අර අදින් අදින් පහළ වෙන කුසල් හිතවලට මුලින් මුලින් උපදින කුසල් බලවත් වීමට උපකාර වීමයි ආදේවනා ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට දැන් ආන් අර දෙවෙනි හිත තුන්වෙනි හිත බලවත් වීමට උපකාර වෙනවා. හතරවෙනි හිත බලවත් වීමට තුන්වෙනි හිත උපකාර වෙනවා. ඔය අන්දමතාන් අර ඒ තුන නැවත නැවත ඉතින් සියවාර දහස් වාර ගණන් අපි මතක් කරනවා මාසයකට කීප වතාවක් මතක් කරන අමතක නොවි එතකොට ආම් බල සම්පන්න වෙනවා එතකොට ආම් ඒ ආකාරයෙන් ඒ කුසලයේ බල සම්පන්න කියන්නේ අමතක වෙන්නේ නැහැ නැවත නැවත හිතට වදින්න වදින්න නැවත නැවත මතක් කරන්ද මතක් කරන්ද ඒ පින බල සම්පන්න පින්කමක් වෙනවා ඒක පළවෙනි කාරණේ අනිත් කාරණේ පූජාව පිළිගන්න මහෝත්තමයාණන් වහන්සේලාගේ ගුණ සංඝය ඒ පින බලවත් වීමට හේතු වෙනවා ඒ ගුණ ස්කන්ධේ යම් හිතකින් සිහි කරලා කුසල් හිත් පිරවරාගත් අති පරිසුද්ධ කුසල් හිත් උපදවනවා නම් ආමේ චිත්ත සම්පස්තියේ කුසලයේ බලවත් වීමට හේතු වෙනවා. මොකද මේ බලවත් වීමට හේතු වෙනවා යන්නේ අදහස් කරන්නේ වාර ගණනින් ප්‍රතිසන්දි විපාක බොහෝ වාර ගණන් දෙන්න හේතු වී එකක්. ප්‍රවෘත්ති විපාක සහ විපාක ආනිසංස බොහෝ කලක් දෙන්න පුළුවන් කම එකක් මේ කාරණා තුන නිමේ දීමයි බලවත් වෙනවා යන්නේ අදහස් කරන් එහෙම බලවත් වුණොත් තමයි ඒක ලැබෙන්නේ යම් කිසි කුංචි ධර්මයක් ගලක් ගන්නවා ඒ කුංචි ධර්මවා ගහපු කල බොහොම ළඟ වැටෙන ඈත යන්න බෑ අකුලේ ශක්ති සම්පන්න කෙනෙක් ගලක් ගන්නකොට ඊට වඩා ඈත යන ඊටත් වඩා ඉලක්කයට විදින්න පුරුදු වෙච්ච ඒ සම්බන්ධව හොඳ පුරුදු කෙනෙක් ගලක් ගියාොත් ඊට වඩා ඈත ගමන් කරනවා ආන් ඒ වාගේ අර කුසල වේගය සමහර කුසල් තියෙන ආත්ම භාව කීතේ දිනවසන් වෙනවා ඒ මොකද දුර්වල ශ්‍රද්ධාව මොකද දුර්වල ශ්‍රද්ධාව කියන්නේ කෙලෙස් යටපත් කරන්න තරමට බල සම්පන්න ශ්‍රද්ධා ආදී ඒ চৈতසික උපන්නේ නැත්නම් ඒකේ අදහස යම් කිසි වතුරක මද මිත්‍ර වෙලා තියෙන ඒ මිත්‍ර වෙලා තියෙන මද පොදටම යටත ලින් අධියතම කිහිල්ලා වතුර පෑදුනොත් ආරම්භකට පෑදුනා කියනවා නමුත් මද පොද සහිත ටිකක් මිත්‍ර වෙලා තියෙනවා ටිකක් යටපත් යටත ගිහිල්ලා තියෙනවා ආන් පොදට පෑදුනා නැහැ ඒ නිසා ඒකේ හොඳ සම්පූර්ණ පැහැදිලි ලක්ෂණ ඒ වාගේ එහෙම ත්‍රාස්තාව දුර්වලයි ලෝභ දෝෂ මෝහාදී පාප ධර්මයන් පොදින් යකපත් කරන්න පුළුවන් තරමට හිත පාදවන ශ්‍රද්ධාව බල සම්පන්නව උපදිනකොට ආනර කුසලයේ බලවත් වෙනවා එතකොට ආත්මයේ ආකාරයෙන් ඒ කුජලයාගේ සංකාමී ඒ කුසලයේ බලවත් වෙනකොට මොකද වෙන්නේ වරද්දේවරක් 50වරක් නොව අපුත්තක සිතානන්ත 14 වාරයයි. ආ එහෙම වෙන්නේ නැහැ. නිවන් දකින්න තුරු සතර අපාදුකින් මුදවලා දෙව් මිනිස්සප ලබා දීලා අග්‍ර අමා මහ නිවන සාක්ෂාත් කර දෙන්න පුළුවන් කොටක් බවක් ඇති කර ගැනීම. එතකොට ඒ ආකාරයෙන් ආ මෙහෙම ශ්‍රාවක වේ අපදාන තේරගතාදී කතා වස්තු වල මේ කාරණේ හොඳින් පැහැදිලි වෙනවා. උත්තරහා දේවා කිය වෙනවා. ඉතින් ඔය දැන් අපට දෙවෙනි කාරණේ වශයෙන් මේ මාත්‍රිකා කළ ගාථා දේශනාව සිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ අග්ගප්පසාද සූත්‍රාන්ත දේශනාවේ ගාථාවක්. අග්ගස්මින් දානං දදතං අත්තං කුඤ්ඤං පවද්දති අග්ගස්මින් අග්‍ර වූ බුදු රජාණන් වහන්සේ ජීවමාන විතකෝ වේවා නිවන් සෑපතුෝ වේවා අග්‍ර වූ බුදු රජාණන් වහන්සේ කෙරෙහි දානං දදතං දන් දෙන්න මුනත අග්ගං කුඤ්ඤං පවද්දති ඉතල තින් වැඩෙනාලේ අග්ගං ආයුෂ වන්නෝච අග්‍ර වූ ආයු, අග්‍ර වූ වර්ණ, අග්‍ර වූ මේ පරිවාර සම්පත්, අග්‍ර වූ සැප, අග්‍ර වූ බල, මේ අග්‍ර වූ ප්‍රඥා. මේ කාරණා විපාක වශයෙන් ලැබෙනු. අපි මෙතකොට බුදුරජාණන් වහන්සේ අග්‍ර කියන වචනේ පාවිච්චි කරන්නේ මොන කාරණා නිසාද යන වග මුතන් කුණේ විස්තර කරන්න වෙලා මදි. අපදිසාත්තේන අර්ථෝ අපමතමර්ථේන අග්ගෝ දුර්ලභ පාතු භාවතෝ අග්ගෝ අච්චාරිය මනුස්ස භාවතෝ අග්ගෝ යන්නේ ඉති උත්තක අතුරාවේ මේ කාර්ය හොඳට පැහැදිලි කරනවා නමුත් ඒ සියල්ලම කියා දෙන්න වෙලාව මදි එක වචනයක් අච්චරිය මනුස්ස භාවතෝ අග්ගෝ උතුම ගුණ ඇති උතුම කුදරින් අග්‍රයි ආ ආච්චාරිය ගුණ ඇති උත්තමයා නිසා හරියට මේ ගාත්‍යන්දේ කඳුලන් ඉන්නා වාගේ යම් දෙයක් දෙන්න බැරි නම් දෙන්න අපහසු නම් කලාතුරකින් දෙනවා නම් එහෙම දෙයකයි ආශ්චර්ය කියන වචනේ පාවිච්චි කරන්නේ. කුදුම කියන වචනේ පාවිච්චි කරන්නේ. ආන් එහෙම කාරණාවලයි. එහෙම ගුණ බුදුරජාණන් වහන්සේ තුල බෝසතාණන්ගේ බුදු බව ලබන ආත්මේ මහ බෝසතාණන් වහන්සේ තුල පවතිනවා. නියතිරණ ගත්තයින් පස්සේ බෝසතාණන් වහන්සේ තුල පවතිනවා. ඉතින් ඒ හැම ආශ්චර්ය ගුණයක්ම ප්‍රකාශ කරන්න වෙලා නෙමෙයි. අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දා ලෞතුරා බුදු බවට කමිනි දවසේ දස දහසක් ලෝක ධාතු ඒකාලෝක වුණා. ආ එතකොට ආලෝකයේ කොයිතරම්ද කිවොත් අසවල්යන් අන්ධකාරයයි දෙන්නේ නැහැ කියන්න බැරි අංගමක විනිවිදගෙන කෙවල් දොරවල් දිත්‍ති තාපසියල්ද විනිවිදගෙන ආලෝකයේ ගමන් කළා තවදාවත් එළියක් නොලැබෙන ලෝකාන්තරික නිරේවල් පවා ආලෝක කරගෙන ගියා ඉතලා නෙමෙයි උන්වහන්සේ ආලෝකي වනකම පැතිරෙන්නේ නැහැ කාන්තේ ඒකාචාර්ය කාරණයක් ඒ වාගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හිතමුදුන දෙවියන් මරුණු බඳුන් සහිත ලෝකේ කාටවත් බලන්න බෑ. අනෝ ලෝකීය මුත්තාතේ හිතමුදුන බලන්න බෑ. කොයි කෙනෙක් හෝ උන්වහන්සේ දෙස බලන විට තමන්ට වඩා ඉහළින් උන්වහන්සේ හිතමුදුන පේනවා. දිනක් බමුණෙක් කැටරියනක් ගුණකක් අරගෙන ආවා එකේ කෙනා කියන බුදුරජාණන් වහන්සේ මනින්ද බෑ කියලා. මොකද මනින්ද බැරි. මං යන්න ඕනේ උත මනින්ද. මෙල හැටරියනක් ගුණකක් අරගෙන ඇවිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වඩිනකොට පාර අයිනේ හිමින් හිමින් ගුණකක් අරගෙන කිත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට. බලනකොට වුණා උන්වහන්සේගේ ධන දෙක ළඟට වුණා ඊට උඩින් බුදුරජාණන් වහන්සේ පෙවුණා දැන් මේ බම්මා කල්පනා කළා හොඳයි මං දැන් හෙට උඩගත් මේ රියන් හැටේවා දෙකක් එකට බැඳගෙන ඉන්න ඕනේ කියලා දෙවෙනි දවසේ උඩගත් දෙකක් බැඳගෙන ආවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අදා වදාලා බ්‍රාහ්මණේ මුකදෝ මොලේ කරන්නේ ස්වාමීන් වහන්සේ උසමයින්ගයි මම මේ ආවේ. බ්‍රාහ්මණේ දෙවියන් මරණය බබෝ සහිත ලෝකේ කාටවත් මම මනින්න පුළුවන් විදියට මං පාරමිතා පුරලාන අප මොකේවත් මනින්න බෑ මම අප්‍රමාණ ගුණ පුරා වූ කෙනෙක් නිසා ඔබ ගන්නාන් සතිය අපි දෙවියන් මරුන් මරුන් සහිත ලෝකේ කාටවත් මම මනින්ද බෑ මහන්සි වෙන්නේ එපා. උතුම්දන්නේ බමුණා විතර ලොකු අමාරුවක් ලැජ්ජාවක් ඇති වුණා දෙනක පිටිය ආපහු ගියා යන්න. ඉතින් ආන් ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ඒක ඒක ආචාර්ය කාරණයක්. ඒ පමණක් නෙවෙයි අප මහ බෝසතාණන් වහන්සේ අනුමා ගන් පෙරදී රන් කඩුව දකුණටින් අල්ලාගෙන වමටින් හිතකෙත් වැටි අල්ලාගෙන Taman වහන්සේ අර හිතකෙත් තපා මම බුදු වෙනවා නම් හිතකෙත් ධාතු වාසේ රඳාවා බුදු නොවේ නම් හිම වැටේ වාක්‍ය අහකට වීසි කළ ගමන් කුහෙල් මෝහයක් වාගේක බද්දව හිතියක කෙත් රඳක් හොදක් කුලකින් අහකට කියන රුදුනත්යන් ගමන් කරන්න පටන් ගත්තා. සබ්දෙන් ගඩ ගම් කරඬුවෙන් පිළිගත්තා. ඉතිරි ඉපෙකේ එකපාරටම කෙනෙක් ඉඳලා හදුවා වාගේ මලනු මලනු ආකාරයේ කුලි කුලි ආකාරයේ සම්මත කරකිලා බුබුලු බුබුලු ආකාරයෙන් බබල බබලා පැවතුණා. පිරිනිවන් පෑම දක්වා මේ ආකාරයේ වුණා. ආගේ දෙක ආශ්චර්ය කාරණයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බෝසත් අවස්ථාවේ මහා මායා මෞත්‍සින් දීවි ඒ දීවන මොහොතේ තමන් වහන්සේ ආත්මයේ ඉතුනේ පතුල් දෙකෙන් පොළවේ වැඩ සිටියා හිටගෙන උපන් හැටියේ ධර්මයේ කොට ඉඳ නමුත් තමන් වහන්සේ වැඩ සිටියා තමන් වහන්සේ දැන් දසදික් බලන්න පටන් ගත්තා. ඒ දස දිසාවේම දෙවියෝ දස දිසාවම දසදහසක් ලෝක එක මිදුලක් මෙන් එක තත්තුවක් මෙන් එක තලයක් මෙන් කිසිම ආවරණයක් නැතුව තේන්න පටන් ගත්තා. විතරයි මේ ආ ඒක ඒක ආශ්චර්ය කාරණයක්. දස දිසාවේම දෙවියෝ බ්‍රහ්මයෝ තොත් මුඳුන් දී වැඳගෙන මහා පුරුෂෝත්තම ආනන් වහන්සේ ඔබ වහන්සේට වැඩි කෙනෙක් තබා තම කෙනෙකුදු මේ ටික නැතයි. ඉස්තුති මංගල පූජා වචන උන්වහන්සේට ලැබුණා. දැන් දසදහසක් ලෝකවල සත්දේවුරු විජේතුරා ශක්ති දිනා දසදහසක් ලෝකවල යාම දේවුරු ඡාමර තලනා දසදහසක් ලෝකවල සංස්ෘ දේවුරු මැණික් කවන් අතු වලින් පවන් තලනවා දසදහසක් සක්වල සහම්පති මහා බ්‍රහ්මයෝ දසදහසක් සුදුසේසත් අල්ලනවා නානා දෙවංගනන් නටනවා සූර්ය වාදන පවත්තන අතර ඒ කිසිවක් අපමහ බෝසත් ආනන්ද වහන්සේ ගණන් ලෝකෙන උතුරු දිග මේයි යා සත්‍යව හත් ඉස්සරහට වඩිනවා එතකොට උපන් ධර්මයකට එහෙම මේ ස්වා නගලා පොළොවේ යන්න පුළුවන් කමක් නැහැ. ආකේ එක ආශ්චර්ය කාරණයක්. දැන් උන්වහන්සේ උතුම්දිකට වැඩනවා අග්ගෝ හමස්මි ලෝකස්ස වික්ඛෝ හමස්මි ලෝකස්ස සෙක්ඛෝ හමස්මි ලෝකස්ස අයමන්ති මා ජාති නස්ති දානි පුනබ්බව අභීත සිංහනාද වාක්‍ය කරත්වා උපන් හැටියේ දරුවෙකුට කතා කරන්න බෑ ඒක ඒක ආශ්චර්ය කාරණයක් ඉතින් ආගේ බුදු වෙන ආත්මයේ සම්බන්ධත්වයේ කොටින් ටිකක් ප්‍රකාශ කළේ ඉතින් ඔය අන්දම තේ ආශ්චර්ය කාරණා ඒ මේ ඒ පමණක් නෙවෙයි ලෝතුරා බුදු බවට පැමිණි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අත මහා ආර්යක පවාච්චරි වස්තු කලතුනා මොකද කාරණේ චතුරංග සමන් නාගත මහා ඝනාන්ධකාරේ මහා ඝන අඳුරක බලවත් අඳුරක වුණා බුදුරජාණන් වහන්සේගේ ඇහැට යොදුනක් තැන් ඈත හොඳට පැහැදිලිව පේනවා අන්දෙන් එහා පැත්ත වීදුරෙන් එහා පැත්ත වාගේ උන්වහන්සේගේ මකටට පේනවා විත්තියෙන් තාපයෙන් එහා පැත්ත උන්වහන්සේගේ මතකට පේනවා නමුත් අභිධර්මයේ කියන දේශනා කළා චක්කු රූපාලෝක මනසිකාර හැටියෙන් ඕනේ රූපේ තියෙන්න ඕනේ ඉරියක් තියෙන්න ඕනේ දකින් දේ ගැන හිතාරවන්න ඕනේ මේ කාරණා හතර රූපයක් දකින්ද හේතු වෙන බව ධම්මේ සඳහන් කළා එසේ නම් දැන් උන්වහන්සේට මේ අන්ධකාරයේ දැකීම ඇතිනේ කෙසේද? තමන් වහන්සේගේ ඇහැ පිරිවරාගත් පාත පාත ආලෝකින් ඇහැ බබලනවා. ආගේ නිසා උන්වහන්සේට ඇහැ පිරිවරාගත් ආලෝකේ නිසා උන්වහන්සේට අර විදියට කොයිතරම් සියුම්ම පෙනෙනවාද යන බව අතුවා උපමාවකින් සඳහන් කරනවා. යම් කිසි තර තරත්තේක තර ඇට ඉදිකටු සිදුරු වලින් සිදුරු කරලා යම් යම් තර ඇට දැමුවොත් පලවම් කරලා උන්වහන්සේගේ අර මත අතට ආනර සිදුරු කරපු තර ඇට වෙන් වෙන්ව දකින්න තරමත සිවුම්ම දකින්න තරමත දීවිද දක්නා කතා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පවතිනවා මේ ඒ පවුලක් නෙමෙයි උන්වහන්සේගේ හඬ කිසිම මිනිසෙකුට නෑ අසංදි මිත්‍රා විතව හැරුවා ස්වාමීන් වහන්සේලාගේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ හඬ හා සමාන හඬක් ඇත්තේ කාටද මට ටිකක් අහන්න කැමති ස්වාමීන් වහන්සේලා වදාලා මිනිසෙකුට නම් එහෙම හඬක් නෑ කාටවත් එහෙම හඬක් නෑ එහෙම හඳක් යන්තාන්වා දීගක් මේ සුදු වශයෙන් මුදිලි ගතිය දැනගන්න මේ හිමාලවනේ කුරුමි කෙබුල් කියා පක්ෂි වර්ගයක් තියෙනවා පක්ෂි වර්ගේ නම් දීගක් කීත හුරු මිහිරි හඳක් තියෙනවා ධර්මාශෝක රජුරුවන්ට විසව කුීවා රත්තරන් කූඩුවක ආනර කුරුමි කෙබුල් පක්ෂයේ පිළියෙල කරලා නාද කරන්ද නොඑක ආකාරයෙන් දඟලුවා මේ පක්ෂිය හඳන්නේ නැහැ හැමතිවර කිව්වා ස්වාමීනි තමන්ගේ නෑදෑයෝ නැතුව හඳන්නේ නැහැ කිව්වහම කඩපත් වටේට සවිතලා මගේ නෑයෝ ආවා කියලා මේ කර්මීක සකුණ පක්ෂිය හඳන්න නාද කරන්න පටන් ගත්තා ඒ කුරුලි කෙවුල් පක්ෂියාගේ නාදයේ කුරුලාගේද ජල බව විස්තර කරන අනිමානවන්නේ අමගෙඩියකට හොටෙන් විදලා අමරාත විදලා නාද කරනකොට ඒ නාදේ ඇතුවා වූ මුවා අල්ලන්න යන කුටියාට ඒක අමතක වෙලා මේ හදට කන් දීගෙන ඉන්නවා මුවා මාපස්යෙන් කොටියේ කෙලවාගෙන එනවා කියා මරණ බය දුරු වෙලා අරහනට කන් දීගෙන ඉන්නවා ආහාර ගන්න සතුන් කර්මයේ තමන්ගේ ආහාර කටේ තියද්දි අර කනට කන් දීගෙන ඉන්නා ඒ තරම් මුහිණි හදක් ඒ කුරුමි කෙවුල් පක්ෂියාට තියෙන්නේ ඉතින් දැන් මේ කුරුමි කෙවුල් පක්ෂියා නාද කරන්ද පතන් ගන්නකොට අසන්දි මිත්‍රා විසව කල්පනා කළා ඉතින් සංගත සතාගේ හඳ දෙතේ නම් අෂ්ටාංග සමුපේත අංග 8කින් යුක්ත නිහිරි හඳින් මේ යුක්ත බුදු පියාණන් වහන්සේගේ හඳ කෙරෙදයි කියා බුද්ධාලම්බන ප්‍රීතිය උපදිනකොට සමාධිය පහළ වුණා දැන් ඒ සමාධිය හිත තම්පත් වුණා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හිත තම්පත් වුණා දැන් කෙලෙස් යටපත් වුණා සමාධියට නාම රූප දෙක පෙනෙන්න පටන් ගත්තා. හිත දැනෙන ස්වභාවය ඇති ධර්මයක් බව රූප දැනීම ස්වභාවයක් නැති බව මේ දෙආකාර නාම රූප ධර්ම පෙනෙනකොට හිත දැන් ඇති වෙලා නැති වෙලා යන ආකාරයේ රූප ධර්ම ඉදදීලා නැරිලා යන අනිත්‍ය ලක්ෂණය දැකීමෙන් නව මහා විදර්ශනා ඥාන පරම්පරාවෙන් දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග ඵලාවබෝධයෙන් අග්‍ර අමා මහ නිවාන ඉතින් මේ අංග මත උන්වහන්සේගේ ඒ පමණක් නෝ උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට යම් කිසි බඹ 100ක පිරිස ඉන්නවා නම් බඹ 100න් එහා අඟලක් ඒ අඟ යන්නේ නැහැ ගමන් කරන්නේ බණහන දැන් බඹ පහක පිළිත ඉන්නවා නම් බඹ පහෙන් එහාට හන යන්නේ නැහැ. එතකොට දඩතුමු මේ 100ක 200ක බණහන පිළිත ඉන්නවා නම් ඒ තාක් හඳ යනවා. ඉන් එහා හඳ යන්නේ නැහැ. ආන්ති බඳු ආචාර්ය හඳ ඒ බුදු රජාණන් වහන්සේට පවතින්නේ. ඉතින් ඒ පමණක් නොව උන්වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවල් වල નાના પ્રકાર આશ્ચર્ય કારણાવલી યુક્તයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය ආශ්චර්ය කාරණාවලින් යුක්තයි බුදුරජාණන් වහන්සේ මහ බණමඳ වඩිනකොට අර කුරුල්ලෝ බයලා දුවන්නේ නැහැ සතුන් මුව ගෝන ආදී සතුන් බයලා දුවන්නේ මිනිස්සේ කනානම් බයලා දුවනවා බුදුරජාණන් වහන්සේ දුටු ගමන් ඒ සතු මවක් දැකපු දරුවන්නේ බුදු සිරි බල බලා ඉන්නවා. ඒක ඒක ආශ්චර්ය කාරණයක්. එදා අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ තාල ගුහාවේ වැඩ ඉන්න අවස්ථාවට එක බකමූලේ පිටිපස්සෙන් පිටින් යනවා පින්ද පාතේ වඳින වේලාවට ටිකක් දුර. පින්ද පාතේ වැඩලා පහු වෙනකොට ඉස්සරහට ගිහිල්ලා වඳිනවා. දිනම් බුදු රජාණන් වහන්සේ සහිත ශ්‍රාවක සංඝ රත්නය මේ ඉන්ද්‍රකාර දුරා ඉස්සරහට ගල් තරහාවේ වැඩ ඉන්න වෙලාවේ අර බකමූණා කිසි බයක් නැතුව විහාර උත්සාහ කරමින් වන්දනා කරනවා බුදුරජාණන් වහන්සේ අතා වදාලා මහණින් අර බකමූණා කරන්නේ උඹලාට තේරෙනවා දෙහිමයි ස්වාමී මේ බකමූණා උඹලා කෙරෙහි මා කෙරෙහි පැහැදුණු කුසලයෙන් කල්පලක්ෂයකින් මැත්තේ රෝමනස්සනං පසේ බුදු බවට පැමිණ අතර අමා මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නා එහෙම පදාරන්න හේතු වෙන්නේ දෙනකොට දෙයා අසංඛ්‍ය කල්ප දෙකක් පෙරුම් කරලා හිටියේ ඒකයි කල්පලක්ෂයක් කියන වචනේ පාවිච්චි කළේ ඒ පමණක් නෙවෙයි එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උනේ සතරවෙනි සත්‍ය අධිධර්මය සම්මස්තනය කරන මොහොතේ සීලය ප්‍රකාශ වෙන විනය පිටකේ මෙහි කළා බුදු සරණක් බුදු රාත්‍රිුනේ නැ සමාධිය විස්තර වෙන සූත්‍ර පිටකේ මෙහි කළා සරණක් බුදු රාත්‍රිුනේ නැ ප්‍රඥාව විස්තර වෙන අභිධර්ම පිටකේ ධම්ම සංග නිභංගයමක පුද්ගල පඤ්ඤාප්ති කතාවත් කියන ඒ ප්‍රකරණ මෙහි කළා සරණක් බුදු රාත්‍රිුනේ නැ මේ පරිමාගයේද මහා මොහොතේ තිබෙන පිංගලනම් මාළුවාට වතුර ටික වතුර ටිකක් තියෙන අලක් මේ පිටවත් පොවන් නැතුවා වාගේ කාරණා සර්වඥතා ඥානයේද ඊළඟට තමන් වහන්සේ හේතු ප්‍රත්‍ය ආදි කොට ඇති අවිගතා ප්‍රත්‍ය අවසන් කොට ඇති අනන්ත ක්‍රමවලින් සම්පූර්ණ පස්ථාන මහා ප්‍රකරණය මෙනෙහි කරන්න පටන් ගත්ත බුදුරජාණන් වහන්සේට තිර පිංගලනම් මාළුවාට මහ මොහොත ක්‍රීඩා කරන්නට ලැබුණා වාගේ තමන් වහන්සේගේ බුදු මෝන තෝන අංගමත ක්‍රියා කරන්න ඉඳ ලැබිලා ඒ මොහොතේ හිත සතුටු වුණා හිත සතුටු වෙනකොට හුදේ වස්තු රූපේ පැහැදුනා හුදේ වස්තු රූපේ පාදිනකොට මේ ධාතුව පැහැදුනා ඒකෙන් දැන් තමන් වහන්සේගේ සිරෝ ධාතුවේ ඒ නිල්වන් ඒ හිතකේ ස්වලින් මනින් වලින් නිල්වන් බුදුරත් හිතෙන්න පටන් ගත්තා. සම්මාදී රාංවන් තැන් රාංවන් බුදුරත් හිතෙන්න පටන් ගත්තා. හේමස්ථාදී රතුපාක තැන් වලින් රතුපාක බුදුරත් හිතෙන්න පටන් ගත්තා. ඌන රෝම ආදී සුදුවන් තැන් සුදුවන් බුදුරත් හිතෙන්න පටන් ගත්තා. අතුල් පතුල් තොල් ආදී මදරත් පැහැ ඇති තනින් මදතිවම් බුදුරත් නිහිතෙන්ද පටන් ගත්තා මේ බුදුරජාණන් වහන්සේගේ නිල්වන් බුදුරත්ය මේ බුදුරජාණන් වහන්සේගේ රංවන් බුදුරත්ය මේ බුදුරජාණන් වහන්සේගේ රත්නම් බුදුරත්යයි කියා ආලෝක ධර්මවා පෙන්වන්නාක් මෙන් එක එක බුද්ධ රත්නයක් පාසා විදුලි පෙළවන්නේ ආලෝක ගමන් කරන්න පටන් ගත්තා ඒකයි ප්‍රභාස්වර කියන්නේ. මේ කියාපු සවන බුදුර කොයි ආකාරයෙන් පැතුරුනාද කිවොත් මේ පාත්‍ර තිබ්බා වාගේ අහසේ මේ ලෝක ධාතු පිහිටා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සවන බුදුරත් මහ පොළොව දිවිදගෙන යට අගතා කාසයට පැන පැනනකලා නික්මිලා එන්නේ මේ හැම තැනම පැතිරෙන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේගේ බුදුදස්වලට බාධාවක් කරන්නට ඉර අවුව ගලට ගැටෙනකොට ගලේ පිට පැත්ත මිසක් ඇතුළට විනිවිද යන්නේ නැහැ. පහන් එළිය මේ විනිවිද යන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ එදා නිකුණා වූ සවන බුදුරජාණන් සඳු විනිවිදගෙන අදතාකාශයට පැනනගලා ගමන් කරන්න පටන් ගත්තා. අතුවාවේ සඳහන් වෙනවා මේ ලෝක ධාතු අනන්තයි ආස අනන්තයි ඒ නිසා අනන්ත ලෝක ධාතුන් එළිය කරමු අදත් ඒ තමා බුදුරජාත් ලෝකේ පුරා පැතිරෙන බව අතුරාවේ සඳහන් වෙනවා ඒක එක ආශ්චර්ය කාරණයක් ඒ පමණක් නෙවෙයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගමනක් වදිනකොට කුමේ උරු කොයිතරම් බුලන් හැමවත් තිබුණ හොලවන්නද බුදුරජාණන් වහන්සේගේ සිවුර හොලවන්නට එදා බුදුරජාණන් වහන්සේ මේ සරත් නුවර තමන් වහන්සේ යමා මහ පෙළහරට ආවා මේ සත්‍යයේ වර්ෂයේදී ඒ යමා මහ පෙළහර පාන මොහොතේ බොහොම ආශ්චර්යයි මේ යමා මහ පෙළහර පෑම බුදුරජාණන් වහන්සේගේ යමා මහ පෙළහර පාන වෙලාවේ තමන් වහන්සේ ඒ පෙරහර පාලා විසි කෝටියක් සත්‍යයන් අමා මහ නිවන් දක්වලා උන්වහන්සේ අතීතයේ බුදුවරුන්ගේ තොරතුරු බලන විට උන්වහන්සේලා තවතිසා දෙව්ලොව වත් විසු බව දැක්කා. දතරා දැන් තවතිසා දෙව්ලොවට තමන් වහන්සේ වැඩියා. සත්‍යු රජ බුදුරජාණන් වහන්සේ ඈතින් වදිනකොට මේ වදින්නේ මේ වස්වතන්දයි බුදුරජාණන් වහන්සේ කුංචි දෙවියෝ නොදුන් ගණන් උසයි පාළු කම්බල පරිලාස නිරුදුම් 15ක් උසයි නොදුන් 60ක් 50ක් දිග බල වැඩිනේ පාළු කම්බල පරිලාසනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාම අනේ බොහොම කුංචි වටතේ නේද කියලා හිතුවා දැන් සත්‍යම රාජ්‍යවන්ත කනගාටුවක් වේගය මොකද මේ දෙවියන් බ්‍රහ්මේ නොදුන් ගණන් උසයි ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාම කොහොම කුණිවද වෙන්නේ බුදුරජාණන් වහන්සේ සබ්දේ හරිදි අදහස දැක්කා දැන් සංගල සිමුර මුළු ආසනේ පුරා එළුවා සංගල සිමුරෙන් එළුවාට මොකද වුණහන්සේ වැඩ සිටියාම කුණිවද වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ බද්ද පරියන්යෙන් වැඩ සිටියා මුළු ආසනේ පුරා පතවස්තු ආසනේ පුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා දැන් මේ පතන සුදුනක් ඇති ආසනයේ පුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ඉන්දියෙන්ද ඉන්දියක් කලේ නැහැ. අදිස්ථානයෙන් අදිස්ථානයක් කලේ නැහැ. ආ කොහොමද වැඩ සිටියේ? බුදුරජාණන් වහන්සේලාට මේ දේ මෙහෙම හොඳයි කියලා ඕනෑකමක් කැමැත්තක් හිතක් ඇති වුණා නම් ඒක ඉෂ්ට වෙන පින් බලයේ තියෙනවා. ඉච්ඡේකින් කරලේ කහපාංගමක් නෙමෙයි. අධිෂ්ඨානය කරන එක උන්වහන්සේලාට අපහසුතාවක් නෙවෙයි. ආ ඒ නිසා මම මේ ආසනේ පුරා ඉඳගන්න ඕනේ. හිතනකොට මේ විදිහට ශරීරයේ පිළියල වුණා. ආන්තේ ඒක ආශ්චර්ය කාරණයක්. ඒ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ නිස්සලව වෙලාවෙන්. දෙව්ලොව වෙලාවෙන් කටයුතු කරන්නද මේ දානේ වැරදි මොකද කාගේ අපට අවුරුදු 100ක් මේ දෙවියන් දෙක දවසක්. එහෙමයි ඒකේ තාත්තයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ වෙලාවෙන් අර හැමදාම මනුෂ්‍ය ලෝකේ වෙලාවෙන් වැඩ පහ වැඩ සටහනයි කාරණ එකක්වත් වෙනස් කළේ නැහැ. බුද්ධ පාතේ වදින වෙලාව එනකොට බුදුරජා බුද්ධ රූපයක් මරනවා. සමහර දෙවියන් තේරුම් ගන්නත් බැහැ. ඒක බොහොම අනුභව සම්පන්න කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බැහැ. දැන් බුදුරජාණන් වහන්සේ බුදුරුවක් මේ වැඩි වෙලාවක් යන්න සත්පරයෙන් රාජයෙන් පවුලුවක් සත්‍යයේ තරම් ඉක්මනින් බුදුරුවක් මරනවා කොයි වගේද අපේ බුදුරජාණන් වහන්සේ වාගේ මුදිරිසක් මහ ලකුණින් අතුරක් උදා ලකුණින් බුදු රසින් බබලන බුදුරුවක් මවලා ආරාධනා කරනවා මා එනතු අභිධර්මයේ මෙත් මෙත් මෙතම්පතම් අසුභ කර දක්වා ධර්ම දේශනා කළාන්ද දැන් අර යම් බුද්ධ රූපේ අස්ථාංග සමුපේත සමගෝ පිළිදුවා දෙවියන්ට ධර්ම දේශනා කරනවා. අපේ බුදු පියාණන් වහන්සේ දැන් අනුමතත් විරණකට වැඩලා එතනින් උන් පස්සේ තමන් වහන්සේ උතුරු කුරු දිවයිට දින්දපාතේ වැඩලා නැවතත් අනුමතත් දිල් ළඟට ඇවිල් වැඩමවලා දානේ වළඳලා ඉන්නකොට සරිත් රහතන් වහන්සේ වැඩලා පාත්‍රය සෝදලා බද්දක් කරලා සඳුන් වනයේට වඳිනවා. අය දෞනිකාවට වදින්නේ වෙනදා මිනිස්සුලව ධර්මශාලාවට බණ දේශනා කරන්න වදින වේලාවට ඒ කාල් සත්‍යන වෙනස් කරන්නේ නැහැ. ඉතින් දැන් සංහිත්‍රාතන් වහන්සේට කොටින් අභිධර්මයේ උගන්වනවා. දැන් ආන් වෙනදා ඒ ධර්ම දේශනා කරන වෙලාව ලං වෙනකොට අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදිනවත් එක්කම නරු බුද්ධ රූපයන් තරදාන වෙනවා. අප තිරුවගුරු බුදුරජාණන් වහන්සේ ගැන ඉඳගෙන දැන් ධර්ම දේශනා කරමින් මාස 3ක් අපි ධර්මයේ දේශනා කළා. අපෝ කෝටි රාජ්‍යයන් අතර මහා නිවාන ධාතුතාවා. ඒවා ආචාර්ය කාරණා ඒ පමණක් නොව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සින්ද පාතේ භලින වේලාවක සිවුර කෙරවාගෙන පාත්‍රය ගැන හිතනකොට මීනත්තෙක් නෙළුම්මල තරා ගන්න වාගේ පාත්‍ර ධාතුව සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අත කරා ප්‍රමින ඒ අතේ සිටිනා. ඒ ත්‍රිකාශ්චර්ය කාරණයක් දැන් බුදුරජාණන් වහන්සේ විහාරයෙන් වදින්න හදනකොට මහ බැංගවරු බලාකුළු හතරක් සහිත විරාව වදක් මේ විලාම් බැංගා වාගේ පවතිනවා. සිවුම්නේ මේ දූලි මකන්ද සිවුම් පොදවත්තකින් දූලි මකාගෙන යනවා. මුළු මහ උලංගකින් කලේ තියෙන මල් එක්ලොක් කරගෙන අර පාර දිගට විසුරුවාගෙන යනවා. තමන් වහන්සේ පය තබන සංවල බලයන් දෙරහවාගේ සම වෙනවා. සියලු කණු කොටු තෙන් කොටු ආදී සියලු කුණු පිටා පිටා කැලි කෙනෙක් ඉවත් වෙනවා වාගේ පාරෙන් ඒවා ඉවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දීපතු දොතන කොට ටික උසතන සම උස නැති වෙලා දේවල් බඩක් නැමෙන්නා වාගේ තම් පහත් වෙලා යනවා. තමන් වහන්සේ දීපතුල පියනකොට පියුම් මත් වෙලා දීපතුල පිළි ගන්නවා. පින්දපාතේ වරිණ ගම් සීමාවට ගමවා ගම බුදුරජාණන් දිවිලා තවන කොඩි වලින් මුළු ගම පරදන්නා වාගේ තවන බුදු රැස්තියේ ගම පුරා පිටෙන්ද පටන් ගන්නවා. මේ සතුන් නාද කරන්න පටන් ගන්නවා. සූර්ය බාල ඉදිරියම වාදනය දෙනවා. අතකර පරදනා ගැටීමක් නැතුව නාද වෙනවා. අපේ ගමට අර බුදුරජාණන් වහන්සේ වදිනවා යයි කියලා දානේ පිළිගන්වන්න සමහරු මල් පූජා කරන්න සමහරු වන්දනා කරන්න සමහරු පිළිවෙල වෙනවා. ඉතින් මේ ආශ්චර්ය කාරණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ රූපකාය සම්පත්තිය ගුණකාය සම්පත්තියයි සාමාන්‍ය කොටින් කියතොත් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ රූපකාය සම්පත්තිය දෙවියන් මනෝ භවෝ සහිත ලෝකේ පාතව හිතා විම කරන්දට බොහොම ආශ්චර්යයි. උන්වහන්සේගේ රූප සම්පත්තිය දෙකක් මහ ලකුණෙන් අතුරා කුඩා ලකුණෙන් ඊවාට ඒ රූප සම්පදාව හිතා විමකරන්න බෑ. දැන විමකරන්න බෑ. සමාන පිරීමට වස්තුවක් උන්ලෝක දාපියේම ඒ පමණක් නෙවෙයි උන්වහන්සේගේ ඥාන සම්පත්තිය ආශ්චර්යයි. එදා යම මහ පෙරහර පානා මොහොතේ විසි කෝටියක් ප්‍රධාන අපමණ සත්‍යයන් ඒ දෙලාව දකින්න දෙවියෝ මිනිස්සු ධර්මයන් ඇවිල්ලා හිටියා බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ශරීරයෙන් මේ එකවරට මේ පාට හය විහිදුරනවා වාගේ ලෝකයාට තේනවා යන්ත්‍රයකින් පාට හයක් විහිදෙනවා වාගේ බුද්ධ ශරීරයෙන් පාට හයක් විහිදෙනවා දීදවදාර විදහාර විහිදෙනවා නමුත් ඒ වලකවාන නෙමෙයි මූල කසින සමාහත් වෙන සමවැදින අදිස්ථාන කිරීම ආදීන් නිර්වාණ බුදුරත් නිදෙන්නේ එතකොට අන්තිමට කසින සමාහත් වෙන සමවැදිලා බ්‍රහ්මං බුදුරත් නිදෙන්නේ ආපෝ කසින සමාහත් වෙන සමවැදලා දෙමින් නැගිට අදිස්ථාන කිරීමෙන් ආකාර ජල ධාරාව නික්මෙන්නේ ඉතින් එක එකසේ ආකාරයෙන් උන්වහන්සේ ඒ ධ්‍යාන වලට සමගදලා කොයිතරම් වේගවත් වෙන්න ඕනද නමුත් දනු අයත තේන්නේ එකවරම ශරීරයෙන් නිමිතාව දිය දාතර නිදෙනවා ඒ අතරින් තව නබුදු දාපින ආකාරය ඒ අතර ඒකමනක් නේද විදි කෝටියක් සත්‍යයන් වේහි එක එක්කෙනාගේ දාපර දාපර ආකාරයෙන් උන්වහන්සේ දරුවා එතකොට ඒකට දැනේවාවක් කියන ඊළඟ ප්‍රමුඛ ගැළපෙන බාහපද දේශනා කරනවා. මෙහි දැන් එතකොට සානා බුදුරජාණන් වහන්සේ ඉක්මන විචාර ධාර දිවදාර ඉරින් ඉක්මනවා මේ තොනොත්තර ආකාරයෙන් එක එක ධර්තේ කුතාවතා හිත්තතර බලනවා ඔවුන්ද නිදේශ ජනතෙන දේශ කොමරාගෙන් ආවාහිදු පරිවන දහම් පද දේශනා කරනවා ආනාමයෙන් යනාත්‍ය අභිවක්තු පවත්තාවය එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව අරසන් දෙනකොට විවිධෝතිය සත්‍යයන් මාර්ග ඵලාව බෝධයෙන් අපල අනාමහිවාන බුදුරජාණන් වහන්සේගේ ආඥානතාය සංකප්පිය ගුණකාය සම්පත්‍ය ආශ්‍රය කණු ධර්ම දේශනා කරන වෙලාවට උන්වහන්සේ මත පිට කරන්නේ කොහොමදන් දුලී ආවෙන් කද්ද පරිහන්තෙන් ඇදගෙන විදිලි කතර අතට අරගෙන මේ සමන්න අන්තේ යෝගාවතේ භාවනා කරේ මොහොතක දැන් දාන් දෙසන් නමුත් අලාගෙන ඉන්නට ඉතිපාති ඉන්නට දෙනවා Taman දිහා බලලා Tamanගේ භාෂාවෙන් දාන් දෙකනවා නවානි දකුණු ඉන්නමුත් පේනවා තමන්ගේ බලය තමන්ගේ භාෂාවෙන් මේ තමන්ට පරිදේශනා කරන්න ආවේ වම්තට ඉන්නේ කෙනාට කියනවා තමන්ගේ බහින් තමන්ගේ ගාම දෙකම ඔය අන්දම නමුත් බුදුරජාණන් වහන්සේ කියන මේ භාෂාවලින් දාන විදානය සම්මදේ කෙනා කරන මග සාසායි තමන්ගේ භාෂාවලින් දැතේ අධිෂ්ඨාන කරගෙන බුදුරජාණන් වහන්සේගේ බුදු හඳකට ගන්දනෝක සම්සාරයේ භාෂාවෙන් පරිවර්තනය වෙනවා ඒ ධර්මයේ සම්සාරම් සහගත දරගන්න පුළුවන් වෙනවා පාරමී වාස්තවයේ කාරණා මේ අංගමත ලෝතුරා බුදු කෙනෙක් කෙරෙහි ආස්තවයේ කාරණාවලින් මේ කිවිල් සාමාන්‍ය විස්තර දෙන්නේ ඉතින් ඔබට විස්තර කරනවා නම් සම්මාන භාග්‍යමි සම්මාන ආරම්භයනානි සත්‍යවාරමත්නාමි දරබෝධනාමි සුදුසුත්නාමි අදෝසායනි ධම්ම ආදි ඉදිස්සාභාය ආදි සවාවිතර කරන්නෝ ඉතිරිමනි ඉස්සරහට කරන්නේ ආවනේ ඒක මොකද ආන්නේ අපරතේ අත්‍යන්ත ගුණයි බුදුරජාණන් වහන්සේ යන්නා මේ අනුමතර අංග දරිද්‍රේ අතිබුදුරදාන වහන්සේ ලැබුණා. මේ අනුමතර අංග දරිද්‍රේ අතිබුදුරදාන වහන්සේ අපට ලැබුණා. ඉතින් නාමල බන්දේ කුතර නාමලෙන් ගිහින් ගොඩනගන අංග නැති ගුණයි උදාදාන වහන්සේ අපට ලැබුණා. ඥානමත් අතිවිද්‍ය අකුරිය අවේදින ආදී මේ ගුණහතරෙන් උත්තරපස්යෙන් ඥාන කරගෙන ඉතිහා මොකදද දැන් මොකදද ඥාන මේ මොකදද නෑ එනම් මුලින්ම නැතිව අතිතම්මා ගන්නවා වන්දේ අදාකට ගතුරේ කුසල ශක්තියෙන් කොයිතරම් විපාක ලැබුවාද අකින්ච විපාක ලැබුවා කල්ප 92ක් සතර අපාදුකෙන් මිදුණා දෙව්මිනිස් සැප ලැබුවා අපේ බුදුරජාණන් සම්මාන ශාස්ත්‍රා ප්‍රවතු අසුකයන්න් වහන්සේ අතිපූජනීය මාහෝ සුමේද මහානිපාන වහන්සේ විසිනි